ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය අදිදං තත්තාරෝ සතිපට්ඨානා සද්ධා බුද්ධ සම්පන්න පින්නත් නේ තුන් ලෝකයක් සනසව දාලා වූ ධර්මය කියලා කියන්නේ නොවේහි සියලු දෙනාට ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස ආදී ඇති නොවි උතුම් සැනසීමෙන් සැනසෙන්න චිත්තසංතාන සකස් කර ගැනීම සඳහා දේශනා කරන්න යෙදුන ධර්මය බුදුරජාන් වහන්සේගේ ධර්මය අපේ සිත් සනසන ධර්මය කියලා කියන්නේ අපේ හිතවල දුක් ඇති වෙන්නේ හේතු ඇතුවයි. හේතු ඇතිව හටගන්න දුක් නැති වෙන්න නම් හේතු නැති වෙන්න ඕනේ. අපේ හිතවල දුක් ඇති වෙන හේතු අයින් කරලා හිත දුක් ඇති නොවන තත්ත්වයට පත් කර ගැනීම සඳහා අපේ දැක්ම ලෝකය පිළිබඳ තේරෙන හැටි දැනෙන හැටි වෙනස් වෙන්න ඕනේ. ආන්ගේ වෙනස් වීම සිද්ධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්න ඕනේ. ඒකායන මාර්ගය කියලා දේශනා කරේ ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්තගමාය. දුක් දුම්නස් නැති කරගන්න ශෝක පරිද්දේව දුර කරගන්න තියෙන ඒකායන මාර්ග සතිපට්ඨානයයි කියලා දේශනා කරේ. ඒතරත් නෙවෙයි දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය මේ අධිගමාදී ඥානයන් ඇති කරගන්න මාර්ග සිත් ඇති කරගන්න නිවන් දකින්නත් වෙන මොකක්වත් නෙවෙයි සතිපට්ඨානයයි කියලා යලිදං චත්තාරෝ මේ මේ ආකාරයෙන් තියෙන හතර සතිපට්ඨානයයි කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි අපි දුක් නැති කරගන්න මොකද කරන්නේ? අපේ හිතේ දුක් ඇති වෙන්නේ ඇයි කියලා බලන්න. කැමති දේ නොලැබෙනකොට දුක් ඇති වෙනවා. එහෙත් අකමැති දේ ලැබෙනකොට දුක් ඇති වෙනවා. ඉතින් අපි මොකද කරන්න උත්සාහ කරන්නේ හැම වෙලේම හැම වෙලේම කැමති දේ ළඟා කරගන්නත් අකමැති දේ එකතු කරගන්නත් හදනවා දුක් නැති කර ගැනීම සඳහා. මේ හැම වෙලාවකම ඒ ක්‍රමයට දුක් නැති කරගන්න අපි කැමති දේ එකතු කරගන්නකොට කැමති දේ ගැන යම් තණ්හාවක් තියෙනවාද ආන්ගේ තණ්හාව දකින්න වාරයක් ගානේ අහන වාරයක් ගානේ විදින වාරයක් ගානේ තණ්හාව එකතු වෙනවද අඩු වෙනවද අපි යම්කිසි රූපයක් දකින දකිනවා තණ්හාවෙන් ආදරයෙන් යම්කිසි රූපයක් දකින දකින වාරයක් ගානේ ශබ්දයක් අහන අහන වාරයක් ගානේ ස්පර්ශයක් ආදරයෙන් ලබන ලබන වාරයක් ගානේ ආදරේ වැඩි වෙනවද අඩු වෙනවද වැඩි වෙනවා එතකොට බැඳීම තණ්හාව නැවත දැකීමේ ආසාව නැවත දැකීමේ වුමනාව ඇතුලාන්ත පෙළඹීම වැඩි වෙනකොට අපහසුද පහසුද අපහසුයි. ඊට පස්සේ දැක ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දුක් ගොඩක් එකතු වෙනවා. එහෙනම් බලන බලන වාරයක් ගානේ තණ්හාවෙන් ආදරයෙන් බලන බලන වාරයක් ගානේ අහන අහන වාරයක් ගානේ විඳින විඳින වාරයක් ගානේ දුක් වැඩි වෙනවා. නේද? එහෙනම් ඒක දුක් අඩු වෙන මාර්ගයද? නෑ. මාත්‍රීය වේලාවක් හෝ සංස්කාරයා කෙරෙහි ලෝභ දේශ මොහ ඇති කර ගැනීම ඇති වෙනවා නම් අපේ හිතේ ඒ වෙලාවේ දුක් උපදිනවා. එහෙනම් ඒ මොකද මේ ඇති වෙලා නැති වෙලා යන මේ ශරීර සහ සිත් අපි ඒවට බැඳලා ඉන්නේ. තමන්ගේ ශරීරය තමන්ගේ හිත. අනුන්ගේ ශරීර අනුන්ගේ සිත්. ආන් ඒවා කෙරෙහි මමය මාගේය මගේ ආත්මය අනුන්ය අනුන්ගේ අනුන්ගේ ආත්මය කියලා ඒවා පිළිබඳ බලාපොරොත්තු සහිතව ඒවා මගේ වසඟේ තියා ගැනීමේ අරමුණකින් මේ ලෝකයේ තියෙන දේවල් එක්ක ලොකු ගනුදෙනුවක් අපේ. මනුස්සයෝ කෝටි 700ක් ඉන්නවා ලෝකේ දැනට දර වශයෙන්. කී දෙනෙක් එක්කද ගනුදෙනුව තියෙන්නේ? තමන්ගේ ගනුදෙනුව කී දෙනෙක් එක්කද? ඕනනම් පහක් හයක් එක්ක රාජකීය ගනුදෙනුවක් තියෙන හැම දෙයක් නෑ ඒක. නේද? හැරෙන විදිහ, කන විදිහ, බොන විදිහ, නාන විදිහ, අඳින විදිහ, ඉන්න විදිහ ඔක්කොම මං කැමති විදිහට වෙන්න ඕනේ. ඒක එක දෙන්නේ තදින් මල්ලගෙන ඉන්නවා. නේද? ඉතින් තමන්ගේ ගනුදෙනු ටික ඔන්නෝහම කර කර අපි පින්නත් අපි අපිවම පුච්චා ගන්නවා. අපි අපිවම දවා ගන්නවා. අපි අපිවම විනාශ කර ගන්නවා. කී දෙනෙක් උදෑසන ඉඳන් හැන්දෑ වෙනකන් අනේ මම දකින්න කැමති ඒවා දකින්න හම්බුනේ නෑ ප්‍රිය අයව ලැබුණේ නෑ මගේ දරුවෝ කාලෙකින් දැක්කේ නෑ මට දරුවෝ ඉන්න තැනට යන්න නෑ දරුවන්ට මං ඉන්න තැනට යන්න නෑ මට මෙන්න මේ තැන ළඟින්ද නෑ කියලා කී දෙනෙක් නම් උදේ ඉඳන් හැන්දෑ වෙනකන් හුස්ම ඇදලා අතහරිනවද නේද ආ හොඳයි හම්බුණා කියන්නකො ළඟ ගන්න ගිහිල්ලා නේද? හොයාගෙන ගිහිල්ලා ඉන්න පටන් ගත්තාම සැපද? නේද? එක්කෝ හම්බෙලා විනාඩියයි සන්තෝෂය. නැත්තම් දවසයි දෙකයි පිටරට ඉඳන් පුතෙක් වෙනවා කිව්වහම කොහොමද අම්මලාගේ සන්තෝෂය? එනකන් ඔය සිල්ලෙන් ඉන්නේ. මම දන්න හුඟක් අය ඉන්නවා. ඇවිල්ලා ටික දවසක් ගියාම මොකද වෙන්නේ? දැන් ඉතින් ගියොත් හොඳයි වගේ ඉන්නේ. ආවට වැඩිය හොඳයි. එහෙම හිටියානම් වගේ අදහසක් වෙනවා. නේද? මේ ලෝකයේ තියෙන තත්ත්වයක තමයි. අපි කැමති දේ කැමති කියලා අපි හිතාගෙන හිටියට අපි කැමති දෙයට මොකවත් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ දරුවවත් සහෝදරයෝවත් ඥාතිවත්වත් කිසිම කෙනෙක් ලෑස්ති නැහැ. මම මේ අතංගෙන් අහන්නම් මේ අත්ව කැමති විදිහටම අනේ මේ තනත්තාගේ හිතරි දන්න හොඳ නෑ මේ තනත්තියගේ හිතරි දන්න හොඳ නෑ මම මෙයා කියන විදිහටමයි මගේ මුළු ජීවිතේම ගෙවන්නේ මම පුදුමාකාරයක් තියෙන්නේ කියලා කවුරු කෙනෙක් එහෙම ඉන්නවද මේ ඇත්තෝ කියන විදිහටම හිත රිද්දවන්නේ නැතුවම ඉන්න කෙනෙක් ඉන්නවද කාට හරි ඉන්නවද දන්නේ නැහැ මේ ලෝකේ ඒවා වෙන්නේ නැති වැඩ. නමුත් අපේ බලාපොරොත්තු එහෙමද නැද්ද? බලාපොරොත්තු එහෙමයි. නොවන දේවල් ගැන බලාපොරොත්තු ඇති වෙලා අපේ හිතේ අකුසල් පිරෙනවා. හරි? අධික ලෝභය ඇති වෙනවා මම මේක කොහොම හරි කරනවා කියලා. අන්න ඒ අකුසලයෙන් අත මිදලා අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිතය හිත සැනසීමෙන් තියාගන්න විදිය සකස් කරගන්න. අපේ හිතේ හැම වෙලේම තියෙන්නේ අපේක්ෂාවක්. හැම වෙලේම තියෙන බලාපොරොත්තුවක්. මේ දේවල් මේ දේවල් මේ විදිහට වෙයි මේ විදිහට වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒ බලාපොරොත්තු අතහැරෙන විදිහට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. සංස්කාරයන් කෙරෙහි බලාපොරොත්තුවක් ඇති වුණොත් පින්නත් ඒ බලාපොරොත්තු අපිය දවනවා, පුච්චනවා, රත් කරනවා විතරක් නෙවෙයි ඊළඟ භවය පවා සකස් කරනවා. මේ අපි කතා කරන්නේ නිවන් දැකීම සඳහා මිසක් මේ දැමුවා කියනකොට හුඟක් කට්ටිය හිතන්නේ අපෝ ඉතින් ලෞකික ජීවිතේ බලාපොරොත්තු නැතුව කොහොමද? බලාපොරොත්තු තියන්නේ. හැබැයි මේ බලාපොරොත්තු කෙරෙහි අධිකතර වූ අරමුණු තියාගන්න ජීවිතේ. මම මෙන්න මේ තැනට යනවා මම මෙන්න මේ කාලය වෙනකොට මේ විදිය වෙනවා මේ විදිය කාලය වෙනකොට මේ විදිය වෙනවා කියලා අරමුණකට යන්න ලෑස්ති කරගන්න. හැබැයි ඒ පිළිබඳ බැඳීම් සහිත තණ්හා දෘෂ්ටි මාන්න සහිත බලාපොරොත්තු තියෙන්න බෑ. හරිද? තණ්හා දෘෂ්ටි මාන්න සහිත බලාපොරොත්තු තියෙන්න බෑ. ආන් එහෙම නැති වෙන විදියට අපේ හිත සකස් කරගන්න ඕනේ. අන්න එහෙම සකස් කරගත්තොත් අපිට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. අනිත් එක තියෙන සංසාර ජීවිතේ හැමදාම ජීවත් වුණානේ. දැන් කොච්චර දවස් ජීවත් වුණාද? හැමදාම එළි වෙනවා, එතින් රැ වෙනවා. නේද? එළි වෙනවා, රැ වෙනවා, නැගිටිනවා, කනවා, බොනවා, නානවා, අඳිනවා, යනවා, කතා කරනවා, හම්බ කරනවා, ගෙදර එනවා, නානවා, අඳිනවා, කනවා, බුදිනවා. ආයෙ උදේ නැගු දිනකොටත් මොකද කල්පනාව? හෙට වැඩ හෙට වැඩ හැමදාම හෙට හෙට කොටස හෙට කොටස කවද්ද තනසීමෙන් ඉන්නේ? කවදාද සුවදායක ජීවත් වෙන දවස එන්නේ? ඊටාම සැනසීමෙන් පැත්තකට වෙලා නිදහසේ ඉන්න පුළුවන් දවසක් එක මාත්‍රිය දවසක්වත් එක මාත්‍රිය මොහොතක්වත් අපිට තියෙනවද? නෑ හැම වෙලේම මොන හරි කල්පනා කරන්න තියෙනවා. ඉතින් මේ හැම නිමේෂයකම අපේ හිත අපිට සිදු වෙනවා මොනවෙන්ද? අකුසල් වලින් අකුසල් වලින් අපිරිසුදු වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරා අපේ මේ හිත ඇදිලා යන්නේ මොනවාටද කියලා. අපේ මේ හිත ඇදි ඇදි ඇදි ඇදි ගිහිල්ලා අතීතයේ තිබ්බ දේවල් ලුහු බැඳ බැඳ ගිහිල්ලා වර්තමානයේ පිරික්සන අනාගතය ප්‍රාර්ථනා කෙරෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන පංච පාදානස්කන්ධයන් කෙරෙහි. පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය අපි දැනගත්තොත් යම් හේකින් ඒක ගලාගෙන යන තඩපහරක් වගේ පංච උපාදානස්කන්ධය කියන්නේ. ඇයි මට නවත්තන්නවත් පවත්තන්නවත් බෑ. මට ඕන විදිහට හැදෙන එකක් නෙවෙයි කියලා තේරුම් ගත්තොත් යම් විදියකින් යම් කෙනෙක් අදහසක් ඇති කරගත්තොත් තේරුම් ගත්තොත් අන්න ඒ තේරුම් ගත්ත කෙනාට පැහැදිලි වශයෙන්ම පංච පාදානස්කන්ධය පිළිබඳ බලාපොරොත්තු නැති වෙනවා. ඒ පිළිබඳ තියෙන බලාපොරොත්තු නැති වෙනවා. අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන తত্ত্বය පංච පාදානස්කන්ධය කෙරෙහි බලාපොරොත්තු ඇති වෙන්නේ නැතුව ජීවත් වෙන්න මේ බුදුජාන් වහන්සේ කාලයේ ඉඳලා බොහෝ බණ ඇහිච්ච උතුම් ධර්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරනවා කියලා දැනගත්ත වෙලාවේ ඉඳලා ඒ ඔස්සේ හඹාගෙන ගිය පින්වන්ත කුල පුත්‍රයෝ මේ ධර්මය ඇහිලා මොකද කරේ? ධර්මය ඇහුනහම නුවණ තියන අයට ඒ අය මොකද කරේ? අතීතේ ඉඳන්. බොහෝ භවෝග සම්පත් තිබ්බනම් ඒවා බහැලා කළා. ඥාති පරිවර්තයන් අයින් කළා. කිස් බුගාල දැම්මා. නේද? ඒකලා සම්පූර්ණ මේ ශාසන බ්‍රහ්මචාරියාවට වැටුණා. එතකොට මිනිස්සු කියනවා මේක බලලා ආන් හරිය දුක් විඳින්න පැන්නා කියලා. එයා දුක් විඳින්නද පැන්නේ? නෑ එයා මොකටද පැන්නේ? දුක නැති කර ගැනීම සඳහායි. ඉතින් ඒ වගේ සතර ජීවිතයේ කවදා හරි දවසක අපිට සිද්ධ වෙනවා පින්නත් අපි හැමෝටම සිද්ධ වෙනවා දුක් නැති කරගන්න නම් මහා ගැඹුරු මානසිකත්වයකට යන්න. හරිද? ඒ ගැඹුරු මානසිකත්වය කොච්චරද කියනවා නම් මේ ලෝවේහි කිසිවක මම ලෝවේහි කිසිවක ඇලෙන්නේ නැහැ කියන එක. ලෝවේහි කිසිවක් හින්දා මාත්‍රීය සතුටක් මේ సంతානේ ඇති නොවන තත්ත්වෙට හිතපත් කරගෙන ඇයි? ඒ ගිරියක් තියෙනවා වහ දාලා. හරි සුවඳයි. හරිද? දැන් කට්ටියගේ මේ කතාව කාණ්ඩමයි. හරි? ආරංචි හම්බ වෙනවා. කයිද? හොඳ සුවඳට තියෙනවා, ලස්සනට තියෙනවා, වහ දාලා තියෙන්නේ කියලා කෑවොත් විඳවන්න වෙනවා කියලා ආරංචි හම්බුනොත්. හ්ම්. කමන්නේ එහෙනම් චූටි කෑල්ලක් කනවා කියලා කනවද? වහ චුට්ටක් ඇතුළු වුණාට කමක් නැහැ කියලා කනවද? නෑ. අන්න ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධය මමය මගේය කියලා හෝ ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා අභිනන්දනය කළොත් හිතෙන් සතුටුව නැවත එහි ඇලෙමින් වාසය කරොත් වහ කන එක ඊට වැඩිය හොඳයි. ඇයි? මැරෙන්නේ එක වතාවයි. අර විදිහ වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මැරෙන වාර ගාන ඉවරක් නැති වාර ගාන. ඉතින් එන්නේ ඒක දැනගත්ත පින්වන්ත කුලපුත්‍රයෝ මොකද කරේ? අම්මේ මේ වහසහිත දේවල් මම පැහැර කරන්න ඕනේ කියලා ඉක්මනට බහැර කරලා මොකද කරේ? බුදුජානන් වහන්සේගේ දේශනාවට අනුව තමන්ගේ సంతානය සකස් කරගත්තා මේ ඒ කාලේ නේද? බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ නේද? දැන් එහෙම නැහැ නේද? දැන් නැද්ද? දැනුත් එහෙමද නැද්ද? දැනුත් එහෙමයි. හරි දැනුත් එහෙමයි. හ්ම්. කල්‍යාණ යෝගාසන සංස්ථාවට අයිති එක්තරා ආරණ්‍ය සේනාසනයක ස්වාමීන් වහන්සේ නමක්. එක වෙලාවක මට ලැබිච්ච අත්දැකීම මම මේ මතක් කරන්න යන්නේ අපිත් එක්ක රැඳිලා එක්තරා ඝන කැලේක පිත්ති තුනකින් වටවෙච්ච දොරක් නැති කුටියකට වඩම්මගෙන ගිහිල්ලා පින්කමක් කියලා කුටිය පවරලා ඔක්කොම කරලා එක දවසක් එන්නේ දුනා. තරුණ සායනාන්ත නම. ඉතින් මේ වගේ මහා පින්කමකට මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් අදටත් ඒ වගේ සියලු දේ අතහැරලා මේ හිත අකුසල මාත්‍රයකට යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න උත්මයෝ ඉන්නවා. හරිද? අකුසල මාත්‍රයකට හිතට හිතට ඉඩ දෙන්නේ නැතුව රැක ගන්න උත්සමයේ ඉන්නවා. ඉතින් අන්න එහෙම දැන් ඕක කිව්වම කියන්නේ හාමුදුරුව අපිට කියන්නේ ගැලේ යන්න කියලා. නිවන් දකින්නවා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. හිතක තියෙන සියලු උපාදාන අයින් වුණොත් සියලු තණ්හා උපාදාන අයින් වුණොත් ඒ කියන්නේ තණ්හාව ආයේ පුදුනේ නැත්නම් ආය ආය භවයක් වටස් වෙයිද නෑ එහෙනම් අපි තුල අයින් වෙන්න ඕන මොනවද උපාදානය වෙලා තියෙන දේවල් ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දේවල් පිළිබඳව නැවත දැකීමේ ඇසීමේ තියෙන කුතුහලය තණ්හාව අයින් කරගන්න ඕනේ මේක කොච්චර ක්‍රියාත්මක වෙනවද කියලා කියනවනම් මේකෙන් අයින් වෙන්න කොච්චර අමාරුද කියනවනම් ඔන්න උත්සාහ කරන සමහර පින්වත් අය ඉන්නවා දැන් සක්මන් භාවනා කරන අපි කියනවා ආ හරි දැන් සිහියෙන් බිම බලාගෙන අරහෙට ගිහිල්ලා මෙහාට එන්න අරහෙට ගිහිල්ලා මෙහාට එන්න කියලා දැන් ඔහොම කියනවා. ඒක සක්මන් කරන ක්‍රමය කියලා දෙනවා. ඉතින් හොඳට බිම බලාගෙන අඩි 3ක් විතර පේන ගාන බලාගෙන ඔන්න යනවා. දැන් අපි බලාගෙන ඉන්නවා. ඔය අඩි 15ක් 20ක් විතර තියෙන මේ සක්මන් මළුවේ හරි නැත්නම් බෝධි මළුවේ හරි කොහේ බිම් බලාගෙන හිමින් ගිහිල්ලා අර හැරෙන ටිකට මොකද කරන්නේ? මෙහෙම කරලා බැල්මක් දාලා තමයි හැරෙන්නේ. ආපහු හැරෙන ටිකට හරි වටපිට පොඩ්ඩක් බලනවා. මම මේ අතට අභියෝග කරලා කියනවා එක පැයක් වටපිට බලන්න නැතුව ඉන්න බෑ කියලා. <laughs> මොකද කියන්නේ? උත්සාහ කරලා බලන්න. ඒ කියන්නේ මෙන්න බෙල්ල කෙලින් තියාගෙන නෙවෙයි තණ්හාවෙන් දෘෂ්ටියෙන් එහෙම මෙහෙම බලන්නේ නැතුව එක පැයක් ඉන්න බෑ. ඒ තරමටම අපේ හිත මේ රූපවල බැඳිලා. මේ රූපවල බැඳිලා තියෙන මේ බැඳීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන වගේ මේ මොහොතේ මේ මොහොතේ තේරෙනවනේ බැඳීම කොච්චරද කියන්නේ. ඒක අපිට මේ හිත ඇතුළෙන්ම දැනෙන තේරෙන හැඟීමක් තියෙනවා මට මේවා දකින්න නැතුව ඉන්න බෑ අහන්න නැතුව ඉන්න බෑ කියලා. ඒක ඇතුලෙන් තියෙන ඇදිල්ලක්, තල්ලුවක් එක එක්තරා බලයක්, වේගයක් නේද? අපේ මේ මා ශරීරය තල්ලු කරනවා අර බලන්න මේ බලන්න කියලා. එතකොට මේ විදිහට මේ තමන්ගේම අතුලාන්තයෙන් දැන්න තණ්හාව යටපත් කරගෙන පුහුණු කර කර පුහුණු කර කර පුහුණු කර කර මාත්‍රයක්වත් මේ හිත යන්න නොදී අහකට අකුසලයට යන්න නොදී තබා ගන්න වෙනවා Tamanට අදාළ අරමුණට යන්න නම්. ඇයි? අකුසලය කියන එක හැම වෙලෙම මේ හිතේ කෙලෙස් උපද්දවනවා. ඒ වගේම මේ හිතට ඇත්ත වසන් කරනවා. පාපේ බය නැති කරනවා, පාපේ ලැජ්ජාව නැති කරනවා, හිතන සංසුන් කරනවා. එහෙම වුණොත් අපිට අර තියෙන උපාදාන අයින් වෙන්නේ නැහැ. නැති උපාදාන ඇති වෙන එක නවතින්නේ නැහැ. ඒකින්ද අපිට සිද්ධ වෙනවා ලෝකයෙන් සම්පූර්ණ වශයෙන් අයින් වෙලා සම්පූර්ණ වශයෙන් හිත ලෝකයෙන් වෙන් කරගෙන නිවන් අරමුණු කරන කාලයක් එන්න වෙනවා. කවදා හරි දවසක නිවන් දකින්න. ඉතින් ඕක දැන් කල් දැම්ම කියලා වැඩක්ද? කල් දැම්ම කියලා වැඩක්ද? කල් දැම්මට කමන්නේ ඒ කල් දාලා ඉන්න කාලය ඇතුළත මොන හරි වැදගත් දෙයක් තව වෙනවනම්. ආ අපි නිවන් දකින්න එක දැන් අපි තමයි අපිට අවුරුදු වයස අවුරුදු 30යි. නිවන් දනේ දකින්න එක කල් දැම්ම මම 45ට. ඒ 15 මට මොනවද දැන්නේ කරන්න තියෙන්නේ? ගෙයක් හදන්න ඕනේ. රස්සාවක් කරන්න ඕනේ. ධර්මල්ල හදන්න ඕනේ. ඒ එකක්වත් මැරෙනකොට අර යන දේවල්ද? නෑ. සසර ගෙවල් හදන්න නැතුව ඇද්ද? කාක්ක වෙලා ඉන්න කාලෙත් ගෙවල් හදලා ඇති. වඩු කුරුල වෙලා ඉන්න කාලේ හොඳට හදලා ඇති. ඈ එක එක සත් වෙලා ඉන්න කාලෙත් ගුහාවල් හොයාගෙන ගෙවල් හදාගත්තා. තාමත් මොකද කරන්නේ? තාමත් ගෙවල් හදනවා. නේද? එහෙනම් මේ ගෙවල් හැදුවා හදන්න එපා කියනව නෙවෙයි. දරුවෝ හදන්න එපා කියනව නෙවෙයි. ඒ හැමදේම කරන්න ඕනේ මේ වාගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තමන්ගේ හිතට ප්‍රකට කරගනිමින් තමයි මේ ඔක්කොම කරන්නේ. හරිද? මේ සඳහා අපි ප්‍රවිෂ්ඨ වෙන මාර්ගයක් තියෙනවා. කොහොමද මේ හිත ලෝකයට ඇලෙන්නේ නැතුව ලෝකෙහි සතුට වෙන්නේ නැතුව ලෝකෙහි මුලා වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද අපේ හිත එකෙන් ගලවගෙන ජීවත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපිව දැන් කතා කරමු සතිපට්ඨානය සතර සතිපට්ඨානය කියලා එකක් දේශනා කරේ අන්න ඒක හින්දා. හරි. එතකොට මේකෙදි මොකද වෙන්නේ කියලා බලන්න මේකෙදි අපි කරගන්න ඕන මොකද්ද කියලා බලන්න. දැන් නිකම්ම පුංචි උදාහරණයක් කියනනම් අපි මීට කලින් නිවන් මාර්ග දේශනාවලදී අසුභ භාවනාව, මරණ සතිය ඒවා ගැන කතා කරා. හරි? අසුභ භාවනාවේදී අපිට සිතුවිල්ලක් උපදිනවා මේ මුළු ශරීරයම පිළිකුල් කියලා. හරි? ශරීරය ගැන කෙස්ලොම් නියද සම්මස්තහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන පිළිකුල් වශයෙන් මෙනෙහි කරගෙන යනකොට අපි හොඳට පැහැදිලි පැහැදිලි කරගත්තා සිතුවිල්ලක් උපදිනවා මගේ මේ ශරීරයම පිළිකුල් කියලා එක එක හැඟීමක්. හරිද? තමන්ගේ පැත්තෙන් ඇතිවන හැඟීමක් මේ ශරීරයේ පිළිකුල්. හරියට කොයි වගේද? බලුකුණක් දැක්කම පින්නත් මේ ඒ බලුකුණ දැකලා මම මේක ඇහැ පිළිකුල්, කන පිළිකුල්, නාය පිළිකුල්, දිව පිළිකුල්, බඩ පිළිකුල් කිය කිය අර බලුකුණේ එක එක කොටස් ගැන මං හිතෙන් පිළිකුල් පිළිකුල් කියලා කියනවද? නැත්තම් ඒ බලුකුණම දැකලා මට අප්පෝ මහ පිළිකුල් එකක් කියලා පිළිකුලක් උපදිනවද? හැඟීමක් උපදිනවා. නේද? එක හැඟීමක්. අන්න ඒ වගේ මේ ශරීරය පිළිකුල් කියලා හැඟීමක් උපදිනවා භාවනාවක් කරගෙන යද්දි සතිපට්ඨානෙ වඩ아가න යද්දි. එතකොට එහෙම හැඟීමක් ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ඒක හැම වෙලෙම තියෙයිද? දැන් අපි කොහොම හරි කරලා පිළිකුල් හැඟීම උපදවාගත්තා කියන්නකො. හැම වෙලෙම අපි ළඟ ඒ හැඟීම තියෙයිද? නෑ, සැරෙන් සැරේ සැරෙන් සැරේ ආයෙක නැති වෙලා යනවා. ඒක නැතිව තියෙන හැම වෙලාවකම යම්කිසි රූපයක් යම්කිසි වේදනා සංඥා සංකාර ආදී පිළිබඳව ඒ හැඟීම නැති හැම වෙලාවෙම මොකද වෙන්නේ? ලෝභය උපදිනවා. හරිද? පිළිකුල් හැඟීම නැත්තම් සුභ හැඟීම් උපදිනවා. සුභ හැඟීම් උපදිනවා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසලය. එහෙනම් හිත අපිරිසුදු වෙනවා. ආය අලුතෙන් දෙයක් උපාදාන වෙන වට්ටමකටපත් වෙනවා. එහෙනම් අපිට බලා ගන්න වෙන්න වෙනවා මොකද්ද කරන්න ඕනේ? යම් කිසි කුසල හැඟීමක් අපේ సంతානයක ඉපදුනහම දැන් සරෙන් සරේ සරෙන් සරේ මේ අත්තන්ට උනත් අදහස් පහල වෙලා නැද්ද? මම මේ ලෝකෙන් අත මිදෙන්න ඕනේ. මම මේ හැම එකම අතහරින්න ඕනේ. මම පැවිදි වෙන්න ඕනේ. මම හොඳට භාවනා කරන්න ඕනේ කී කී අදහස් පහල වෙලා නැද්ද? සමහර අවස්ථාවලදී එහෙම අදහස් පහල වෙච්ච වෙලාවල් වල මේ ගත තීරණ තියෙන මම මෙහෙම ජීවත් වෙනවා කියලා. ඒවා දිගටම ක්‍රියාත්මක වුණාද? නෑ ආය ආය පරණ தත්ත්වෙටම පරණ தත්ත්වෙටමපත් වුණා. හොඳයි ඇත්තටම ඒවා ක්‍රියාත්මක වුණා නම් ඒ අදහස තියාගෙන ඒ අදහස තියාගෙන ඒවා ක්‍රියාත්මක වුණා නම් එදා අද මොන වගේ ආධ්‍යාත්මික දිනුවක් ලැබලාද? කොයි වෙලාවක හරි හිතච්ච වෙලාවක මම හොඳට භාවනා කරන්න ඕනේ මම මෙහෙම කරන්න ඕනේ මේ විදිය පිළිවෙතට යන්න ඕනේ කියලා තදින් හිතච්ච වෙලාවක ඇතිවෙච්ච හැඟීම එක දිගට තියාගත්තා නම් අද ගොඩාක් ආධ්‍යාත්මික දියුණුවකට පත් වෙලාද නැද්ද? ඒ වගේ අපි තුල යම් කුසල හැඟීමක් ඉපදුනා නම් භාවනාවකදී අපි මොකද කරන්න ඕනේ? ඒ කුසල හැඟීම ඉපදුනේ මම මේ භාවනාව කරපු හින්දා අසුබ භාවනාව කරලා අසුබ හැඟීම මුළු ශරීරයම අසුබයි කියන එක හැඟීමක් මට ඉපදුනා. ඔන්න එතකොට මම දැනගන්නවා මේ හැඟීම මට ඉපදුනා. මේක මහා වටින හැඟීමක්. ඇයි මුළු ලෝකෙම ඉන්න තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් පිළිකුලයි කියන හැඟීමක් අපිට තියෙනවා නම් මේ ලෝකයේ කිසිම ශරීරයක් උපාදානය වෙන්නේ නැහැ. ඒ හැඟීම තියෙන තාක්කල් උපාදානය වෙන්නේ නැහැ. සමහර අයට හරි ප්‍රිය ආහාර සමහර අයට අප්‍රසන්නයි අප්‍රසන්න අයට ඒක ගැන වමනාවක් නෑ සමහර ඇත්තෝ හරියට මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න අතර වාරේ සමහර ඇත්තන්ට මත්පැන් කියන දේ නහයාකට කිට්ටු කරලා බලපුවම අම්මේ ඌරෙන් පල්ලෙහාට දාගන්නේ කොහොමද කියලා බය හිතෙනවා. නේද? ඒ බලන්න එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන ස්වභාවය. අන්න ඒ වගේ මේ ඇහැට පේන රූපේහි යම්කිසි මනුෂ්‍ය රූපයක් දැකලා ඒ රූපේහි යම්කිසි නොසතුටක් එතකොට අල්ලා නොගැනීමක්, ඇලීමක් නැතිකමක්, ග්‍රහණය නොකර ගැනීමක් වැනි මිශ්‍ර වෙච්ච අදහස් අපිට පහළ වෙනවා නම් ඒ රූපය එහි තියෙන ඇතිවීම නැතිවීම ඒකේ තියෙන මට ඕන හැටියට තියාගන්න බැරි ස්වභාවය මේ වගේ ගොඩාක් දේවල් මිශ්‍ර වෙලා මේ රූපය පිළිබඳ මට එපා කියන කලකිරීමේ හැඟීම මේ රූපය මට පිහිටක් නෑ මේ රූපයෙන් මට සරණක් නෑ මේ වේදනාවෙන් මට පිහිටක් නෑ සරණක් නෑ ඇයි ඒ හැම වෙලේම වෙනස් වෙනවා ඒවා මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ කියලා යම් කිසි ආකාරයක කුසල හැඟීමක් අපි ඇති වුනහම පින්නත් මොකද කරන්න ඕනේ අන්න ඒ කුසල හැඟීම ඇති වුනේ මොනව කරලාද මෙනෙහි කරලා එහෙනම් ඒ හැඟීම එක දිගට පවත්ව ගන්න ඕනේ අන්න ඒ පවතින විදිහට අපේ సంతානය සකස් කරගන්න ඕනේ. හරිද? කුසල හැඟීමක් අපි දැන් නිකම් පොන්චි උදාහරණයක් ගමු. මම බොහෝම කැමති කෙනෙක් ඉන්නවා. මේ කැමති කෙනාගේ කැමති වුණාට එයාට මම එයා අපට ටික දවසකින් ආරංචි වෙනවා එයා හරිය නරකයි කියලා. නරකයි කියලා ආරංචි වෙනකොටම අර හිතේ ඇතිවෙච්ච කැමැත්ත අයින් වෙනවද? නෑ. මේ නරක වුණාට කමක් නැහැ කියලා එහෙමත් එහෙම සිතුවිලිත් එනවා. සාධාරණීකරණය කරන සිතුවිලි එනවා. නේද? හැබැයි එයාගේ නරක ගැන මං වැඩියෙන් මෙනෙහි කරලා එයාගේ හොඳ ගැන අඩුවෙන් මෙනෙහි කරොත් මොකද වෙන්නේ? මට එයාව ටික ටික නේද? බැහැර කරන්න පුළුවන්. හැබැයි එයාගේ හොඳ එයාගේ මොනවා හරි තියෙන හොඳක් ගැන සාධාරණීකරණය කර කර හිතලා නරක ගැන මෙනෙහි කරන්නෙම නැතුව හිටියොත් මොකද වෙන්නේ? එපා වෙන්නේ නැහැ. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධේ නරක කියන ඒවා පුදුම ගොඩක් තියෙනවා. අපිට ඒ වුණාට මේකේ අර කුංජි ආස්වාදයක් තියෙනවනේ. ආන්ගේ ආස්වාද කොටස තමයි අපිට පේන්නේ. නරක ටික පේන්නේ නැහැ. නමුත් සතිපට්ඨානයට අනුව හිත යොමු කරපු කෙනාට අර නරක ටික හොඳට පේනවා. හොඳට දැනෙනවා, සිහිය උපදිනවා. මේකෙන් නම් මට කිසිම පිළිසරණක් නැහැ, කිසිම පිළිසරණක් නැහැ කියලා තමන්ට මේ රූපයෙන්වත් වේදනාවෙන්වත් සංඥාවෙන්වත් සංකාරයෙන්වත් විඥාණයෙන්වත් මේ ලෝකේ මට හම්බෙලා තියෙන ওই පහට අදාළ තියෙන මේ කිසිම දෙයකින් මට කිසිම සරණක් පිටක් නෑ කියලා Tamanට සිහිය උපදිනවා. අන්න ඒ ඉපදෙන සිහිය සකස් වෙන තුරු මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ ඒ සිහිය සකස් වුණාට පස්සේ මොකද කරන්න ඕනේ? මෙනෙහි කිරීම කර කර කර කර කර කර මොකද කරන්නේ? ඒ සිහිය කොහොම හරි කරලා පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඇති වෙච්ච සිහිය පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් එහෙම පුරුදු වෙච්ච සතිපට්ඨානය වඩන කෙනා හරියට මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරන්න ඕන. මම මේ අතට මෙහෙම කියන්න. ආදරෙන් දරුවෙක් ආරක්ෂා කරන අම්මා කෙනෙක් ඒ දරුවාට මං උදේ ඉඳන් ඉතින් කන්න දුන්නා, මං උදේ ඉඳන් ඇඳුවා, මං උදේ ඉඳන් නෑව්වා, මං මේ උදේ ඉඳන් බලාගත්තා දැන් 3යි වෙලාව මන් නිදාසේ ඉන්න ඕන ඔන්න ඕනේ දෙයක් කරගත්ත දෙන් කියලා දොරවල් ඇරලා දාලා ගේට්ටු ඇරලා දාලා එහෙම ඉන්න සිද්ධක් තියෙනවා හිටියොත් මොකද වෙන්නේ හරි නැත්තම් නිදා ගන්න වෙලාවේ නැත්තම් ඩෙඩෙක් බලා ගන්න කෙනෙක් එක මොහොතක් හෝ ඒ ගැන තියෙන අවධානය අයින් කරොත් නේද දරුවෙක් හදන කෙනෙක් යහපත් දරුවෙක් නිරෝගී දරුවෙක් හදන්න නම් හැම වෙලේම අම්මා කෙනෙක්ගේ දරුවා කෙරෙහි නේද ආරක්ෂාව යොදමින් හැම වෙලේම සිහියෙන් ඉන්න ඕන නැත්නම් එක හැම වෙලේම ඔක්කොම කරවුවා මං මට ලිප ළඟට යන වෙලාවේ බලා ගන්න බැරි වුණා දරුවා. ඉතින් ඉවරයි ඔක්කොම. නේද? ඈ එක මොහොතක් මං නිදා මම මං ඉතින් නිදා ගන්නලා නිදා ගන්න එපා ඒක හරියන්නේ නැහැ. නේද? ඒකින් ආය ආපුච්ච ගත්තද? මට මොකද? එහෙම හරියන්නේ නැහැ. ඒ වගේ මේ හිත පුච්ච ගන්න නැති වෙන්න මාත්‍රයක් අකුසලයක් එන්නේ නැති වෙන්න අපේ හිත රැක ගන්න ඕනේ. නිවන් දකින්න සූදානම් වෙන කෙනා. මේක අදිස්ථාන කරලා කරන්න පුළුවන් වේද? ඉන්න මං එහෙම කරනවා කියලා. මං එහෙනම් මේ අතන කියන දැන් පොඩ්ඩක් අදිස්ථානයක් ගන්න. මං කියන මේ දැන් අදිස්ථානයක් අරගෙන කිසිම විදියකින් මම මේ කෙලෙස් වලට ඉඩ තියන්නේ නැහැ, ඉඩ තියන්නේ නැහැ, ඉඩ තියන්නේ නැහැ කියලා මං කියන මෙනෙහි කර කර ඉන්න කියලා. මේ දැන් විනාඩි 5ක් නෑ නෑ මං කෙලස් වල හිත යන්න දෙන්නෙම නෑ යන්න දෙන්නෙම නෑ යන්න දෙන්නෙම නෑ යන්න දෙන්නෙම නෑ කියලා දැඩි අදිෂ්ඨානයකින් ඉන්න කියනකොට ඒ අදිෂ්ඨානයේ ඉන්න ගමන් මොකද වෙන්නේ? ගේදර යනවා හිත ආදරය කරන තැන් වලට යනවා නේද? අපච්චි අදිෂ්ඨානයේ තියෙන වෙලාවෙම යනවා මෙන්න. නේද? අන්න ඒක තමයි අපේ හිත අදිෂ්ඨාන මාත්‍රයෙන් ඔක්කොම කරන්න බෑ. හැබැයි මාත්‍රයක්වත් කෙලස් වලට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන්න වෙනවා නිවන් දකින්න නම්. මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. මේක බොහොම වගකීමෙන් බොහොම වීරියකින් බොහොම අදිෂ්ඨානයකින් බොහොම උපේක්ෂාවකින් බොහොම නුවණකින් කරන්න ඕන වැඩක්. මොකද කරන්න ඕන අපි අපේ සිත දිහා බලනවා. මෙයා අර මම දැන් ඉස්සෙල්ලා කිව්වාගේ අදිෂ්ඨානයේ පැත්තක දෙද්දි වෙන පැත්තක දුවන එක්කෙනෙක් මෙයා. පොඩ්ඩක් තමයි මෙයාගේ වැඩේ කොහෙද? හතර දිගාගේ දුවනවා. එහෙනම් මෙයාට හැම වෙලේම මේ තියෙන අදහස එක දිගට එක දිගට එක දිගට මේක තුලින්ම ඇති වෙන ඇති වෙන හැම නිමේෂයකම ප්‍රබලව ඇති වෙන විදිහට මම මේක සකස් කරන්න ඕනේ. හරිද? ඒක තමයි සිහිය පවත්ව ගන්නවා කියන්නේ. අපිට මේ පංච පාදානස්කන්ධය පිළිබඳ සිහියක් ඇති වුනහම ඒ සිහියත් පවත්වා ගන්න ඕනේ. ඒක පවත්වා ගන්න බැරි වුණොත් යම් දෙයකින් අපිට අකුසල් පහළ වෙනවා. ඒ අකුසල් වැවුනොත් එහෙම හරියට කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ අකුසල් වල වැඩේ. නේද? කුණු ගොඩකට කුණු එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා අන්තිමට මොකද උනේ? මතකයි නේද? පොළොවත් එක්ක නාය ගියා. පොළොවත් එක්ක පුපුරලා ගියා. කුණු හරි භයානකයි. කේස් කියන්නේ කුණු. ඒවා මීතර මුල්ලේ ගුණ ගන්ධට වැඩිය ගොඩාක් භයානකයි. හරි. ඊට වැඩිය ගොඩාක් භයානකයි. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ එකවරයි මරණය. මේකෙන් මරණ ගානක් නේද භව ගානක් උප්පත්ති සිද්ධ වෙනවා. එහෙනම් හිත කිසිම අකුසල මාත්‍රයකට යන්න නොදී අර කියන්නේ කිරි වීදුරුවකට ගොම් බින්දුවක් යොදුනොත් ඔක්කොම ඉවරයි. ඒ වගේ හිත අකුසලයෙන් ආරක්ෂා වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. අකුසලයෙන් ආරක්ෂා වෙන විදිහට හදන්න ඕනේ. එහෙම නැතුව මං අකුසලයෙන් ආරක්ෂා කරන් ඉන්නම් කිව්වට හරියන්නේ නැහැ. මේක කොහොමද හදන්නේ කියලා අපි ඉතාල විවෘතව මතක් කරමු. යම් දෙයක් අරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන අපි හිතමුකෝ යම් කෙනෙක් එකමර තරහ ගියලා. මම මොකක් හරි පොඩි දෙයකට තරහ ගියා මට දැන් පැයකටද සැරයක් එයා මතක් වෙලා තරහ යනවා. මම මොකද කරන්නේ? එයා මට කියපු දේවල් ටික අරගෙන මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා කියලා එක දිගට එක දිගට එක දිගට මෙනෙහි මෙනෙහි කරගෙන යනවා. ඒකනේ මෙනෙහි වෙනවා. ඒ තරහෙන් මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ තරහ කියන හැඟීමට මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගොඩක් වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? මං කියනවා හැම වෙලේම තරහකාරය මතක් වෙන්න පටන් ගන්නවා. හවුද නැද්ද? ගොඩාක් හැඟීම ප්‍රබල වෙනකොට හැම වෙලේම මතක් වෙන්න පටන් ගන්නවා. ආදරයත් එහෙමයි. කෙනෙක් පිළිබඳ තියෙන ආදරයක් ඉතා දැඩිව ඉතාම දැඩි වුණොත් එහෙම කොහොමද ආදරය ප්‍රබල වෙන්නේ? මොනවා කළාද? මෙනෙහි කරලා ආදරයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ ආදරය වැඩි වෙනවා. තරහෙන් මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ තරහ වැඩි වෙනවා. ඊර්ෂ්‍යාවෙන් මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ ඊර්ෂ්‍යාව වැඩි වැඩි වෙනවා. නේද? අපි ඒක දන්නවද නැද්ද? එහෙනම් මරණ සිහියෙන් මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ මරණ සිහිය වැඩි වෙනවා. නේද? අසුබ වශයෙන් මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ අසුබ හැඟීම වැඩි වෙනවා. මෛත්‍රියෙන් මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ මෛත්‍රිය හැඟීම වැඩි වෙනවා. ආ එහෙනම් අකුසල් වැඩි වුණා වගේම කුසලුත් වැඩි වෙනවද නැද්ද? හොඳයි ආදරය හෝ තරහ හෝ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා උප්පරිම තැනකට ගියාද අන්න එතනදී අපි දන්නවා හැම වෙලේම මතක් වෙන ගන්න දෙනවද නැද්ද? ඒක මං කරන වැඩක්ද නැත්නම් සිද්ධ වෙන වැඩක්ද? ඒක සිද්ධ වෙන වැඩක්. එහෙනම් අන්නේ හැම වෙලේම මතක් වෙන ගන්නට එනවා. ඒ වගේ අසුබය හෝ මරණ සතිය හෝ වෙනත් යමකුත් අරගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් අන්න ඒකට කියනවා මරණය ගැන මෙනෙහි කරනවා නම් මරණානුස්සතිය වඩනවා කියලා අසුභය ගැන මෙනෙහි කරනවා නම් අසුභානුස්සතිය වඩනවා කියනවා මේ විදිහට අනුස්සති භාවනාවල් නැත්තම් කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ආදී වශයෙන් මේ තියෙන නැවත නැවත මෙනෙහි කරන භාවනාවල් අපි සිද්ධ කරගෙන සිද්ධ කරගෙන සිද්ධ කරගෙන මොකද කරන්න ඕන තමන් ගැන පිරික්ස පිරික්ස ඉස්සරහට යන්න ඕනේ මගේ හිත වෙනත් පැත්තකට යොමු වෙනවාද වෙනත් පැත්තකට යොමු වෙනවාද නෑ මේ ආරම්භණයම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත වර්ධනය කරන්න ඕනේ හරි මේ මෙහෙ වර්ධනය කරපුවාම ඒ තුලින් ජනිත වන්නා වූ යම් සිහියක් තියනවාද අපිට ශරීරය අසුබයි කියලා අන්න ඒ ඒ තුලින් වර්ධනය වන්නා වූ ඒ සිහිය පිළිබඳ වූ චේතනාව තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ ගෙවනකොට කිසිම වෙලාවක ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඇති නොවන තත්ත්වයටපත් වී තිබිය යුතුයි. හරි තේරුම් ගන්න උත්සාහ කරන්න කෙනෙක් ගැන අපිට තරහක් ඇති වෙනවා. හරි? ඒ වගේම ඒ ඒ කෙනා ගැනම විතක මෛත්‍රියක් ඇති වෙනවා. තරහ ඇති වෙන්නේ එක වෙලාවක මෛත්‍රිය ඇති වෙන්නේ තව වෙලාවක. වෙලාවකට දෙනවා මට කියපු ඒවා මතකයි අපේ අම්මට කියපු ඒවා මතකයි දෙන්නම ඕනෑ දෙන්නම ඕනෑ කියලා හිතනවා. හරි. ඒ වගේම හිතනවා මං කාට හරි ගහනවා වගේම තමයි වෙන කාට හරි ගුටි කන්න ගියාම රිදෙනවා. හොඳ නෑ එහෙම කරන්න හොඳ නෑ මට වැරදි කළාට මං වැරදි කරන්න හොඳ නෑ කියලා හිතනවා. අන්න එහෙම ප්‍රතිවිරුද්ධ හැඟීම් දෙකක් එකවර හිතිච්ච වෙලාවල් නැද්ද? ඕනෑ තරම් තියෙනවා. කෝකද දන්නේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම දෙකක් හිතනවා මං කියලාන් කියලා බෙදවන්න ඕනේ. නෑ නෑ මං කියලාන් කියන්නේ නෑ. මං අහවලාට බය පරසවචන කියලා බයින්න ඕනේ. නෑ නෑ මං පරසවචන කියන්නේ නෑ. කියලා ඒ වගේ සිතුවිලි දෙකක් ආවම ක්‍රියාත්මක භාවයට යන්නේ කොහොමද? බයින් එක. විතක නේද? ක්‍රියාත්මක භාවයට යන්නේ කොහොමද? වැඩියෙන් වැඩියෙන් ප්‍රබල එකයි. දැන් මට මෛත්‍රිය තියෙනවා මට තරහ ප්‍රබල නම් මෛත්‍රියට වෙලා තරහ එනවා. තරහ තියෙනවා මෛත්‍රිය ප්‍රබල නම් මොකද වෙන්නේ? තරහ යට වෙලා මෛත්‍රිය එනවා. ඒ වගේ අපි දැන් මේ කුසල හැඟීමක් අපි වර්ධනය කරගත්තා භාවනාව තුළින් අන්න ඒ කුසල හැඟීම ප්‍රබල නම් හරි අන්න ඒ කුසල හැඟීම ප්‍රබල නම් ඒකට ප්‍රතිවිරුද්ධ අකුසලයේ යට වෙවි යට වෙවි යට වෙවි කුසලයේම හිත පාත් ගන්න පුළුවන් දෙයිද? ආම් භාවනා කරන යෝගියා තමන්ගේ භාවනාවෙන් යම් කුසලයක් ඇති කරගෙන සාමාන්‍ය ජීවිතයේ ඒක අත්විඳිනවා. හරි? අකුසල් වලට යටවනකොට යට වෙන්න නොදී නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර භාවනාවේදීම වෙනත් බාහිර අරමුණු වලට හිත ඇදී ඇදී යන්නේක ඇදී ඇදී යන්නේක නැවත නැවත නැවත නැවත යමක් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට අඩු වෙලා ඒකම හිතේ නැවත නැగి නැగి එන ස්වභාවයකට එනවා. හරිද? අපි යම් හැඟීමක් ජනිත වෙන විදිහට දිගටම මෙනෙහි කරා නම් මෙනෙහි කරා නම් මෙනෙහි කරා නම් දැන් අපි හිතමුකෝ අසුබ හැඟීම කියලා. මගේ හිතේ අසුබ හැඟීම එක වෙලාවක ඇති වුණා. ඊට පස්සේ ආය ඇති වෙන්නේ භාවනා කරන වෙලාවක එක සැරයක් අසුබ හැඟීම ඇති වුණාට පස්සේ ආය ඇති වෙන්නේ මේ මේ සතියක් විතර ගියාම වෙලාවකට. හරි? සතියක් විතර උත්සාහ කරනකොට ආය ඇති වුණා. ආය මේක උත්සාහ කර කර ඇති කර ගන්නවා කියලා හිතන්නේ. එහෙම එහෙම මෙයා සැරෙන් සැරේ ඇති කරගත්තොත් ඉස්තරම ඇතුනේ මාසෙකට කවතාවක් වෙනවා ටික දවසක් යනකොට සතියකට කවතාවක් හැදෙනවා. ඊට පස්සේ සතියකට කවතාවක් හැදුනා කියලා හිතන්නේ නැතුව දිගට දිගට උත්සාහ කරොත් මොකද වෙන්නේ? දවසකට එක සැරයක් හැදෙන්න පටන් ගන්නවා. තවත් දිගින් දිගට උත්සාහ කරොත් එකම දේ නෙමෙයි කරන්නේ. එහෙම වුණොත් පැයකට එක සැරයක් හදන්න පටන් ගන්නවා. අදාළ කුසල හැඟීම තාත් ඔහම උත්සාහ කරගෙන ගියොත් මොකද කියන්නේ? විනාඩියකට එක සැරයක් දෙසරයක් මේ හැඟීම උපදිනවා. මං කරගන්නවාද වෙනවාද? වෙනවා. සිද්ධ වෙන தත්ත්වයටපත් කරගන්න ඕනේ. තවත් මෙයා මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මොකද වෙන්නේ? ඔන්න භාවනාවේ ඉන්න කෙනාට එක්වරම අන්න අර මෙනෙහි කරන හැඟීම Tamange හිතේ නැගෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒ හැඟීම අපේ චිත්තසංතානයේ අර අර අර වාර ගන්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ඇවිල්ලා අන්තිමට මොකද වෙන්නේ? එක දිගට ඒ හැඟීම අපේ හිතේ නැගෙන්න පටන් ගන්නවා. වෙන කිසිම හැඟීමකට ඉඩ නැතුව. හරිද? අන්න එහෙම කුසල හැඟීමක් ගොඩාක් ප්‍රබල කරගත්තොත් ඒ කුසල හැඟීමේ හිත නවතිනවා වෙනත් කිසිම අකුසලයකට හිත එන්නේ නැහැ. අන්න බලන්න අන්න ඒ වගේ වෙලාවක ඒ කුසල හැඟීම ප්‍රබල වෙලා තියෙන වෙලාවක පින්නත් මේ ඒ වගේ අපේ ජීවිතය අපිට එහෙම ඇත්තම කියන්න බලන්න මෙනෙහි කරොත් කුසල හැඟීමක් වැඩි වෙන විදිහට මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් අන්තිමට මෙහෙම ඉඳගෙන ඉන්න වෙලාවක ඒ හැඟීමම හිතේ වෙලා පිරෙන ගානට හදන්න බැයිද අපේ හිත? හදන්න බැයිද? මොකද කියන්නේ? එහෙම හිතක් හදන්න පුළුවන් අන්න ඒ ගන්න හදාගත්තාම කියනවා සිහිය පිහිටවා ගත්තා කියලා. හරිද? සිහිය පිහිටවා ගත්තා කියලා හිතෙනවා. ඒ කියනවා. ඒ කියන්නේ මේ හැඟීමෙන් ප්‍රථම ධ්‍යාන මට්ටමට තමන්ගේ හිත හදාගත්තා. අර්පණා තත්ත්වයට පටන් හදාගත්තා. චේතසෝ අබිනිරෝපණා කියන තත්ත්වයට හදාගත්තා. එතකොට ඒ හැඟීම ගොඩාක් ප්‍රබල වෙලා ඒ ගන්න හදාගත්තා කියන්නේ. අන්න ඒ ප්‍රබල හැඟීම අපි මොකක් හරි දෙයක් ප්‍රබලව හදාගත්තොත් ඒ හැඟීම තියාගෙන අපිට ලොකු කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒක ඉක්මනට යටපත් වෙන්නේ නැහැ. එතකොට විදෙන් විදේ නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර හැඟීම අලුත් කර කර අලුත් කර කර අලුත් කර කර ඉහළම තලයක එක තබා ගන්න ඕනේ. කිසිම අකුසයකට එන්න නොදී මේක තියාගන්න එකට කියනවා. අන්න එතකොට කියනවා අන්න ඒ හැඟීමෙන් සිහිය පිහිටුවා ගත්තා කියලා. අන්න ඒ හැඟීමෙන් සිහිය පිහිටුවා ගත්තා කියලා. අන්න ඒ සිහිය පිහිටුවා ගැනීම සඳහා තමයි අර කැලෑවල හැමතැනම ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා දුක් විඳින්නේ. පිහිටුවාගත්ත සිහිය පවත්වා ගන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මේ ලෝකයේ තියෙන සියල්ල පිළිබඳව බුදුචාන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් තමන්ගේ මෙනෙහි කිරීම කොහොම විවිධ යුතුද කියලා ඉස්ලාම් ගුරුවරයෙක්ගේ හොයාගන්න ඕනේ. හොයාගෙන ඒ අදාළ සිහිය පිහිටුණාට පස්සේ ආන්ගේ සිහිය මොකද කරන්න ඕන? පවත් ගන්න ඕනේ දිගටම. ආන්ගේකට කියනවා සති ප ဋ ාණය කියලා. ඉතින් භාවනා කරන්නේ නැත්තෝ තනියම කල්පනා කරලා බලන්න ඕනේ මම භාවනා කරනවා මගේ සිහිය මේ භාවන දැන් ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීමක්. මේක නැතිලා යනවා වගේ හැඟීමක්. ආන්ගේ හැඟීම හැම වෙලේම තියෙන ගානට හිත සකස් කරගන්න ඕනේ. එතකොට අර ජීවිතේ නියතයි නේද මරණය නියතයි කියන එක එන්නේ නැහැ. අනිත් පැත්තට අපිට තියෙන්නේ ඒකට කියනවා සංඥා විපල්ලාසයක් කියලා. අනිත්‍ය අනිත්‍ය දේ පිළිබඳව අනිත්‍ය සංඥාව නෙවෙයි නිත්‍ය සංඥාව තියෙනවා. දුක් දේ පිළිබඳව දුක් සංඥාව නෙවෙයි සැප සංඥාව තියෙනවා. ඒ කියන්නේ අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. ආන් ඒවා යටිකරු කරගෙන තමන්ගේ හිත නිවැරදි කර ගැනීමෙන් මහා කුසලයක් සම්පාදනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. සිහිය පිහිටුවා ගැනීම කියලා. හොඳයි මේ ඒ එන්නේ වැඩපිළිවෙල දැකලා ඒ සතිපට්ඨානයේ ඉන්නකොට මොකක්ද වෙන්නේ ඊළඟට මොකක්ද වෙන්නේ ඊළඟට මොකක්ද වෙන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. නමුත් මේ වැඩපිළිවෙල තේරිලා මමත් මේ සිහිය පිහිටවා ගැනීම සකස් කරගන්න ඕනේ කියලා සිහිය පිහිටවා ගැනීම කොහොම හරි පවත්වා ගන්න ඕනේ මේ වැඩේ කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් කරගන්න ඕනේ ඒක තුලින් තමන්ගේ සියලු කෙලෙස් දුරු කරගෙන උතුම් නිවනින් සැනසෙන්න පුළුවන් කියන අධිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති